වංචනික ධර්මයන් යනුවෙන් කියවෙන්නේ අනුශේ කෙලෙස් වලටම තවක් නමක්ද? එහෙම කියන්න බෑ. වංචනික ධර්ම කියලා කියන්නේ හොරෙක් තමන්ගේ දරුවෙක් වශයෙන් අඳුනගත්තා වගේ පටලවිලා මේ වංචනික ධර්ම වලට කියන්න පුළුවන් අවිද්‍යාව දෙතෑවරව ක්‍රියාත්මක කරනවා අපපටිපත්‍ය අවිජ්ජා සහ මිච්ඡාපටිපත්‍ය අවිජ්ජා කියලා අපපටිපත්‍ය අවිජ්ජා කියලා කාරණා කාරණා සාමාන්‍ය නොදැනීමයි මිච්ඡා ප්‍රතිපත්‍ය අවිජ්ජා කියලා කියන්නේ බොරුවක් ඇත්ත වශයෙන් දැඩි කොට අල්ලා සිටීම. එහෙම නැත්නම් ඇත්තක් බොරුව විදිහට අල්ලාගත්තට පස්සේ ඒ මනුස්සයාට මොන જાති කෙරුවක්වත් ඒක මකන්න බෑ. ඒක තමයි අමාරු. අන්නේ ඇත්ත බොරුව විදිහටත් බොරුව ඇත්ත විදිහටත් නැත්නම් මාර්ගය අමාර්ගය විදිහටත් අමාර්ගය මාර්ගය විදිහටත් පටලවල වංචනය කරලා පෙන්නන්නේ වංචනික ධර්මහරහා. ඒක නිසා ඒ ਸਰවචනාංශේ ධම්මපදීපවා දේශනා කළා තියෙනවා අසාරේ සාරමතිනෝ සාරේ චාසාර දස්සිනෝ යේ සාරංනාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචර අසාරේ සාරේ විදියට දකිනවනම් සාරේ අසාරේ විදියට දකිනවනම් එමෙතර කද්දාක සාරේ බුද්ධියක් ලැබෙන්නේ නැහැ මොකද සංකල්ප වැරදි මිත්‍යා සංකල්ප වැරදි තියෙන. ඉතින් ඒ මනසට කොච්චර බහනා කරත් කොච්චර කල්යාණ මිත්‍යා අසු කරත් අසාරයක් තමයි සාරේ විදියට දකින්නේ. උදාහරණයක් විදිහට කියනවා මෙවැනි වටිනා භාවනාවක් ලෙඩ රෝග සුව කරන්න පාවිච්චි කරනවා. එහෙම නැත්නම් තෙරපිටික් වලට පාවිච්චි කරනවා. පාවිච්චි කරපුවාම පස්සේ වෙන්නේ මොකද්ද? ඒක හරියන්න හරියන්න කාමය වැඩි වෙනවා. ඒක හදාගෙන ආයන්නේ කාමෙටනේ. ඒකට වෙන්නේ හිත තිබුණට වැඩිය කාමයෙන් කරනවා. මොකද හරි ගියා වැරදුනට පස්සේ භාවනාව හදන්න බලන්නේ. ඒ නිසා හරියට කියන්නේ මේ මේ මේ සක්විති රජෙක්ගේ මිනි කොණ්ඩලේ තියෙන මණිකක් වගේ වටින මේ ධර්මය වසලයන්ගේ බලු මසලියක් වඩපත් කරගන්න පුළුවන් ඕන කෙනෙකුට. කෙරුවොත් එයාට ඒක විඳවන්න වෙනවා. ඒ නිසා සාසනික වැඩ කරනකොට අල්ලනවා නම් දෝතිම් අල්ලන්න වමතින් අල්ලන්න එපා. හරි භයානකයි. ඉහළට යනකොට යනකොට යනකොට මේ ශාසන ගෞරවයේ ධර්ම ගෞරවයේ දෝතිම් අල්ලන මිසක වංච කරන්න ගත්තොත් දවල් මිගිල් කෑගනියේ. කොතන වුණා වෙනවද හොයන්න බෑ. ඒක කරගන්නත් බැරි වෙනවා ඉස්සරහට යන්න යන්නේ. මොකද ආදර්ශ චරිත පේන්න තියෙනවානේ. ඒ මිනිස්සු මොන දේ කැප කරලා හරි කියන දේ කරනවා කරන දේ කියනවා. ඒකනේ මනුස්සකමේ තියෙන ඉහළම තැන. ආන්න එතනදී ඔය ලොකු සංස අපේ පොතේ ලියලා තියෙනවා මේක විවස්ථාවක් වංචක බව ചാටු කතාදිය. දුරින්ම දුරලීතු කියලා. අපි මේ කවුරු හරි කතා කරනකොට නිකන් ചാටු ඕනේ නැහැ. චාටුව කෙරුවොත් අනිවාර්යයෙන් ඔබ ඉස්සෙල්ලා චාටු වෙලා තමයි අනුන් චාටු කරන්න පුළුවන්. වංචක බව කියලා කියන්නේ රවට්ටන්න හදනවා. ඒ කියන්නේ ෂට මායාවී ගති දෙක ෂට ගතිය කියලා කියන්නේ මේ මායාවී කියලා කියන්නේ නුගුණ වැරදි වසනවා. ෂට ගති කියලා නැති ಗುಣ පෙන්නනවා. මේ දෙකෙන් කොයි එක කරා සත්‍යයට බාධායි. සත්‍ය විලිලැජ්ජයි වෙන මානසිකත්වයකට එන්න. සත්‍ය ලැජ්ජ වෙනවා. එවැනි පදරමකට එන්න. ඒ නිසා අපි කල්යාණ මිත්‍රයට කියන්න ඕනේ මයි ළඟ ෂටගතියක් මායාව ගතියක් දැක්කොත් මට මුත්තට හිල් වෙන්න ඩොක්කක් කරනවා. එහෙම නැත්නම් අපිට වැඩක් නැහැ මේ ඇසුරේ. තාමත් අපි මේ එක එක නරවට්ට ගන්න. එහෙම නැත්නම් මමත් අයියා වෙන්න හදනවා නැත්නම් මම ಗುಣ කියා පාන්න හදන ගතාවකට ආවොත් ධර්මේ කවදාකවත් එන්නේ නැහැ. ඉතින් එතනදී මේ වංචනික ධර්ම ක්‍රියාත්මක වෙන හැටි ඔය මේ බට ලංකාවේ සරුවචනාංශගේ මානසික විද්‍යාව ගැන හොයන කෙනෙක් මට කතා කරලා කියනවා බටහිර ලෝකෙට කප්පට අඳුර ගන්න හම්බෙන්නේ නැහැ කියලා. මුළු ජීවිතේ පුරා වංචාව ගෙනියන්නේ. මුළු ජීවිතේ පුරා ෂටගතියක් තියෙන. කවදාකවත් ප්‍රകൃතිය දකින්න ආසාවක් නැහැ. ඒක නිසා තියෙන්නෙම මවාපෑම. තියෙන්නෙම ඇඩ්වර්ටයිසින්. තියෙන්නේම නැතිදී අවස්ථාව හැටියට මෝරලා ආයෙ හරි මොගා මරාගෙන හරි ගමන්න කන ගතිය. ඉතින් මේ වෙනි සංකල්පක ඉඳගෙන කවදාකවත් බෑ. ඒගොල්ලන් මේ වංචනික බව කතා කරන්න ගත්තොත් මම හිතන්නේ දැනට ඉන්න රාජ්‍ය නායකෝ පෙටි පෙටි ගහන්න 32ක් වද දෙන්න වෙනවා. උන් කරන අපරාධ පහහර වැඩ දිහා බලනකොට. නමුත් අපි සලකන්නේ මොකද්ද රට මෙහෙවන, ජාතිය මෙහෙවන රට නෙවෙයි. ලෝකයේ මෙහෙවන, මානවය මෙහෙවන ප්‍රධාන චරිත කියලා. ඔය එක්කෙකුට ඔය එකෙකුට බටහිර ලෝකේ ඉන්නේ. ගැලවමක් නැහැ සාධාරණත්වේ නාමයෙන්. ලංකාවේ ආගමට බුද්ධ ආගමට කරපු අපරාධ ටික විතරක් බලන්න වෙන මොකක්වත් එපා. මේ අහිංසක જાතියේ. මේක අරගෙන එනකොට අපිට කරපු අපරාධ අපිට කරපු ඒ උලිහිලි පෑම. මේක බිම දාලා වියට්නාමයට කරපු ටික බලන්න. බුරුමෙට කරපු ටික බලන්න. තාමත් කරන ටික බලන්න. හරිය බලනකොට උන්ගේ කියන ඔය මොකද්ද කියන ඔය හැදියාව ඔය කියන සංස්කෘතිය තන්නේ කර ෂට මායාවී වංචනික ධර්මයන්නේ. අපිට ඒ පිළිබඳ ද්වේෂ කරන්න ඕනේ නැහැ. නමුත් බල්ලෝ අපි හපා ගාවට අපි බල්ලන්ව හපා ගන්න යන නරකයි. අපි පොල්ලෙන් ගහලා නිකන් ඉන්න ඕනේ. ඒකල දැනගන්න අපිට ඕනේ නැහැ ඒ වගේ පහාරියොත් එක්ක වැඩ කරනකොට යුද්ධ කරන්න හරි. එක ටික කරන්න අපිට ඕන කමක් නැහැ. මොකද අපේ ධර්ම එහෙම ගන්නෑ. අපේ ෆන්ඩමෙන්ටලිසම් නෑ. අපේ නෑ මූලධර්මවාදය. අපේ තියෙන්නේ අවංක බව. ඒක නිසා හරි අමාරුයි හිතෙනවා ඒ වංචනික ධර්ම කල්පනා කරනකොට මුළු ලෝකෙම අවංක වෙනකම් මට වංචනික ධර්ම අයින් කර ගන්න බැරි වෙයි කියලා. කවදාකවත් මුළු ලෝකේ අවංක වෙන්නේ නැහැ. කවදාක බුදුන් පහළුණත් නැහැ. ඒ නිසා අපිට තේරෙන්නේ දී යටින් ගින්දර ගෙනියන්න වගේ ඒ වංචනික ධර්ම කල්යාණ මිත්‍යාගේ ඇසුර හරහා තමයි අපිට මතු කරන්න වෙන්නේ. අනිසික සතිය කියන චෛතසිකය බුදුමාකාර විදියට ඒක සුද්ධ කරලා පෙන්නනවා. පෙන්නන වෙලාවේදී නම් වක්කාර ගතිය එනවා. වමන ගති පහළ වෙනවා, බය ඇති වෙනවා, තනි වුණා වගේ දැනෙනවා උංගෝක අමාරුයි. නමුත් මේ වංචනික ධර්මයක් මතුවෙන්න හදන හැටි තමයි. ඒක කාගෙන හිටියෝ සතියේ තීරණ පටන් අර ගන්නවා මෙච්චර කල් මේ අසාරයක් සාරයේ වශයෙන් අරගෙන සාරයක් අසාරයක් වශයෙන් අරගෙන කවුද රැවටෙන්නේ? Taman තමයි ඉස්සලට රැවටෙන්නේ. නිසා ඒක තනිකර අනුශේ වලට සම්බන්ධ කරන්න බෑ. මොකද අනුශේ ධර්ම බොහෝ දේවල් වංචනික ධර්ම ස්වරූපේ පෙනී යනවා කෙලෙස් 1500 කියලා අපේ හේරුකාණ ස්වාමීන් වහන්සේ ලියලා තියෙන පොතේ කොටසක් තියෙනවා වංචනික ධර්ම විසුද්ධි මාර්ගයේ විදර්ශනා උපක්ලේශ පෙන්නන තැන ඥාන පීති ඕබාස ආදී වශයෙන් ওই වංචනික ධර්ම 10ක් පෙන්ලා දීලා තිනවා. ඒ ධර්ම එවැනි ප්‍රකාශනයක් වෙන්න මොන්නම ආගමකවත් කතා නැහැ. සඳහන් වෙලාවක් නැහැ. ඒකේ කියලා තියෙන්නේ පොත තමයි 100 100ක් හරි පොතේ හරියට ගියොත් හරි කියලා. නමුත් සරුවචනංශ කියලා තියෙනවා භාවනා කරන යනකොට උඹම කරකොලත හරඳනක් එනවා පරිස්සමෙන් ඵලයක් මට බෑ බෝ කොට ගන්න. උඹ උඹ කොට වලින් මතක තියාගන්න මේ වංචනික ධර්මක කඩ කරනවා. ඉතින් ඒක පුද්ගලයෙක්ගේ මානසිකත්වය නැත්නම් මිනිස්සෙගේ තියෙන manussත්වය ඉහළටම බාර අරන් තියෙනවා. උතේ උඹ කොට ගන්න මට බෑ. උඹ කොටපයි. උඹට පුළුවන්. වෙන හැම ආගමක යන්නේ බෑ බෑ මාව යාඥා කර මම මං බෝ කොට ගන්නම් කියලා. ගැලවීමේ හමුදාවල්. මේකේ මොකක්වත් නැහැ බුදුහාමුදුරු කියනවා රාහුලටත් කතා කරලා කියනවා පුතේ මට කරන්න දෙයක් නැහැ. මම ඔබට කියලා දෙන්නම් මේ මේ සිටියම මම කියලා දෙන්නම් මේකේ බොරුවලවල් තියෙන තැන බේරියක්. එනිසා වංචනික ධර්ම කියනකොට මිනිස්සුගේ තියෙන manussත්වය ඉහෙළම ඉහළම මේ දේවත්වයත් ඉක්මවලා ਸਰබ බලධාරීත්වයත් ඉක්මවලා මෞංකාර தත්ත්වයත් ඉක්මවලා යනවා වංචනික ධර්ම තේරුම් ගන්නවා. හැබැයි ඉතින් අන්තිමටම තමයි අපි තේරුම් ගන්නෙ මොකද ඒ තරම්ම අපි මෙවුවා බඩබොක්කේ තියන රකින්න එක තමයි කරන්නේ. දේශපාලනංචිකුනම් කෙලවරක් පේන්නේ නැහැ මට නම්.